චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඇදහැලෙන සදහම් අමාවැස්ස සද්ධර්ම මතු සුමතුර ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට ඌවකුවන් විදුලියෙන් දේශකයන්න් වහන්සේ පූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමීන් වහන්සේ සද්ධම්ම මතු සුමතුර ධර්මදේශනාවේ දේශකයන්න් වහන්සේ පොජරවල සුධම්ම ස්වාමින් වහන්සේ අද දවසේ ඊයේ දිනයට මීට දෙවසරකට පෙර මිය පරලොව සැපත් ඊයේ දිනයටයි දෙවසර සැපිරෙන්නේ 2018 වර්ෂයේ 8 වෙනි මාසේ 12 වෙනි දින මිය පරලොව සැපත් කේඩී තෝමස් නොහොත් ඇක්මන් උපාසක මහතාටත් එවැගේම මීට දෙමාසකට පෙර මිය පරලොව සැපත් එච්.ජී. සෝමාවතී උපාසිකා මාතාවටත් ආදරණීය පියාණන්ට සහ මෑණියන්ට පුණ්‍යානුමෝදනා එක් කිරීමට නොම්බර 36B රෝහල පාර බැවතැන්න ලිපිණේ පදිංචි තවලම ගමකේ ලාල් රෝහිත මහතා සහ එම මහතාගේ ප්‍රිය බිරිඳ වන ප්‍රමිලා හෙට්ටිආරච්චි මහත්මියත් ආදරණීය පුතුණුවන් දෙපළ ටීජී ප්‍රනීත් එරන්ද ගමකේ සහ ටීජී මලින්ද රුක්ෂාන් යන ආදරණීය දරුවනොත් ආදරණීය දියණිය වන තේජී මනෝත්‍යා පංචලී ගම්කේ දියණියත් ලේලිය වන යොහානී නිමන්තිකා හේරත් මහත්මිය ඇතුළු පිරිස විසිනුයි අද සද්ධම්ම මතු සුමధుර ධර්මදේශනාව සඳහා බැරපෙන ඇරවීම සිදු කරන්නේ. එසේනම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් සසර ගමන කෙරවල නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමටත් මෙලොව ජීවිතය සුඛිත මුදිත කර ගැනීමටත් පරලොව ජීවිතය සැපවත් කර ගැනීමටත් මේ කුසලය හේතු වාසනා වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා එසේම මීට දෙවසරකට පෙර මේ පරලොව සැපත් කෙඩි තෝමස් මහතානහොත් ඇක්මන් උපාසක මහතාටත් ආදරණීය මෑණියන් වන එච් සෝමාවතී මෑණියන්ටත් මේ කුසලය අනුමෝදන් වෙත්වා වහවහා ඔවුන් පතනාබෝධියකින් නිවාන ශාන්තියත්පත් කර ගැනීමට මේ කුසලයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අතිපූජ්‍ය විචිත්‍ර රූපවාහිනී ගුවන්විදුලි ධර්මදේශක පූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමින් වහන්සේට පාදාභි වන්දනෙන් යුතුවයි ආරාධනා කරන්නේ සද්ධම්ම මතු සුමතුර ධර්මදේශනාව ආරම්භන්නට අවසරයි අපේ හාමුදුරුවනේ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 අට්ඨානමේතං භික්ඛවේ අනවකාසෝ යං ඉත්හි මාරත්තං කරීය නේතං තානං විජ්ජති පිනත්නේ අද දවසේත් මේ පිනතුන් සීලු දෙනාම ඌව ප්‍රජා ගුවන්විදුලි සේවයේ ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දිනයකම උදෑසන 8 සිට 9 දක්වා ප්‍රචාරය වන සද්ධම්ම මධු ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වන්න. පින්වත්නි අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සද්ධම්ම මධු ධර්ම දේශනා මාලාවේ 28 වන ධර්ම දේශනාව. නැතිනම් මහා සීහනාද සූත්‍රයේ ඇසුරෙන් පවත්වනු ලබන දහවන ධර්ම දේශනාව අද දවසේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. අද දවසේ මෙම ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ දරනවා අංක 36B රෝහලපාර වැවතැන්න ලිපිනේ පදිංචි තවලම ගමගේ ලාල් රෝහිත මහතා සහ ආදරණීය බිරිඳවන ප්‍රමිලා හෙට්ටිආරච්චි මහත්මියත් ඒ වාගේම දූ දරුවන් වන ටී.ජී. ප්‍රනීත් එරන්ද ගමගේ මහතාත් ටී.ජී. මලින්ද රුක්ෂාන් මහතාත් ටී.ජී. මනෝද්‍යා පංචලි ගමගේ මහත්මිය සහ ලේලිය වන යොහානි නිමන්තිකා හේරත් යන පවුලේ සීලු දෙනා විසින් මූලික අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා 2018 වර්ෂයේ 8 වන මාසයේ 12 වන දිනට මීට වසර දෙකකට පෙර මිය පරලොව යන්නට යෙදුනා වූ ලාල් මහතාගේ ආදරණීය පියාණන් වහන්සේ වන K.D. තෝමස් නොහොත් ඇක්මන් උපාසක මහතාටත් 2020 7 වෙනි මාසයේ 5 වන දින පරලොව සැපත් ලාල් මහතාගේ ආදරණීය මෑණියන් වහන්සේ වන H. ඒ සෝමවතී මෑණියන්ටත් පින් අනුමෝදන් කරන්නට. ඒ වාගේම සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා මෙලෝ වශයෙන් සියලු දෙනාට සුවපත් භාවයත් පරලෝ වශයෙන් වඩ වඩාත් සුගතිගාමීත්වයත් නිවන් සුවයත් ළඟා කර ගැනීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ දරනවා පින්වත්නි අද දවසේ අපි මේ පින්නතුන්ට කියා දෙන්න බලාපොරොත්තු වුණේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඊතා වටිනා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේ නම තමා පුරිස මාරත්ත සූත්‍ර දේශනාව. පුරිස මාරත්ත සූත්‍ර දේශනාවත් සමග අද දවසේ අප විසින් ඔබට පුරිස බ්‍රහ්මත්ත සූත්‍ර දේශනාවත් ඒහා සහ සම්බන්ධ තව සූත්‍ර දේශනා රාශියකුත් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අපි මේ වන විට කතා කරගෙන යන්නේ මහා සීහනාද සූත්‍රය ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේගේ දසවිධ තථාගත බලයන් පිළිබඳව. ඒ දසවිධ තථාගත බලයන් පිළිබඳව සාකච්ඡා කරනකොට අපි මුලින්ම මේ දස තථාගත බලයන්හි පළවෙනි ඥාන සම්පත්තිය වන ඨානාඨාන ඥාන සම්පත්තිය පිළිබඳව ඔබට කියා දෙන්නට යෙදුණා. ඒ ඨානාඨාන ඥාන සම්පත්තිය පිළිබඳව කියා දීමේදී එහි පස්වන ධර්ම දේශනාව තමා අද දවසට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතිනම් ඨානාඨාන ඥාන සම්පත්තිය පමණක් විග්‍රහ කරන පස්වන ධර්ම දේශනාව. අපි බලාපොරොත්තු වෙනවා මේ තානට්ඨාන ඥාන සම්පත්තිය පිළිබඳව අද දවසේ ඔබට දේශනා කරලා ඒ දේශනාව අවසන් කරන්නට ඒ වගේම ඊළඟ ධර්ම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේගේ තථාගත බලයන් අතර දෙවන තථාගත බලය වන අතීතානාගත පච්චුප්පන්න කම්ම සමාදාන ඥානය පිළිබඳවත් කර්මයන් විපාක දීම විපාක නොදීමේදී ඒ කර්මයන් විපාක දීමටත් විපාක නොදීමටත් හේතු කාරණාවන ධර්ම කාරණා 16ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මේ ඥානයේ යටතේ විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නට ඕනේ. ඒ කරුණු පිළිබඳවත් ඊළඟ ධර්ම දේශනාවෙන් අපි ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ බුදුරජාණන් වහන්සේගේ තථාගත බලයන් පිළිබඳව දේශනා කරන ඨානත්ථාන ඥාන සම්පත්තියේ පස්වන කොටස නැතිනම් මහා සීහනාද සූත්‍රයේ ඇසුරින් සිද්ධ කරනු ලබන දහවන සූත්‍ර දේශනාව දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, පෙරසේම අපි ඔබට මාතෘකා වශයෙන් තබන්නට යෙදුනා අට්ඨාන මේතං භිකවේ අනවකාසෝ යම් ඉත්‍ති මාරත්තං කරේය බ්‍රහ්මත්තං කරේය නේතන්ඨානං විච්ඡති කියන මාතෘකා පාඩේ අපි ඔබට මාතෘකා වශයෙන් තබන්නට යෙදුනා. දැන් අපි ටික දවසක් තිස්සේම මේ සූත්‍ර දේශනා ඉගෙනගත්තු නිසා දන්නවා මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වන ස්ථානය කොතනද කියලා. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේ අංගුතර නිකායේ ඒකක නිපාතේ අට්ඨාන පාළියේ තමයි මේ සූත්‍ර දේශනා රාශියම සිද්ධ කරන්නේ. අපි කිව්වා ඔබට පෙර බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවලදී විශේෂයෙන් මේ ලෝකයේ සිදුවෙන ධර්මකාරණා 18ක් පිළිබඳවත් මේ ලෝකයේ සිදුවන ධර්මකාරණා 18ට අමතරව සිදු නොවන ධර්මකාරණා 18ක් පිළිබඳවත් සියලු ධර්මකාරණා 36ක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ නැත්නම් මේ අට්ඨාන පාළියේ දේශනා කරලා තිබෙනවා. එතකොට අට්ඨාන පාළියේ පමණක් ධර්මකාරණා 36ක් දේශනා කරලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සාක්ෂි වශයෙන් සම්මුඛී භාවයේ තබාගෙන අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සුණක්කත්ත හාමුදුරුව නිමිති කරගෙන මහා සිංහනාද 36ක් මේ ඨානට්ටාන ඥාන සම්පත්තිය යටතේ සිද්ධ කරන්නට යෙදෙනවා. පෙර මම ඔබට කිව්වා මේ මහා සීහනාද සූත්‍රයේ අටුවාචාර්යින් වහන්සේලා ප්‍රධාන වශයෙන් සිංහනාද 40ක් පිළිබඳව දේශනා කරලා තිබ්බත් ඒ සිංහනාද 40 අනුකොටස් බවට පත් වෙනකොට ඒ සංඛ්‍යාව 40ක් නොවන බවත් විශාල සංඛ්‍යාවක් සිංහනාදයන් මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙනවා කියලා. ඒක නිසා අපි හොඳට වටහා ගන්නට ඕනේ මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සරණකතා ඥානය පිළිබඳව ඒ වගේම දසබල ඥානයන් පිළිබඳව චතුවිශාරද ඥානයන් පිළිබඳව ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ෂට් අසාධාරණ ඥානයන් පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මුඛී භාවයේ තබාගෙන මහා සිංහනාදයන් රාශියක් සිද්ධ කරන බව. ඉතින් අද දවසේත් මේ කියා දෙන ධර්ම කාරණා සද්ධම්ම මධු ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සීලු දෙනාටමත් ඒ වාගේම පින්වත් දායකත්වයේ දරුවා වූ ඒ පින්වත් සීලු දෙනාටමත් ඔබ අප සීලු දෙනාටමත් ආයති භවයක සැප ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රථමයෙන්ම ආශිර්වාද කරනවා. පින්වත්නි, දැන් මම ඔබට කිව්වා පුරිස මාරත්ත සූත්‍ර දේශනාව නැතිනම් පුරිස බ්‍රහ්මත්ත සූත්‍ර දේශනාදී සූත්‍ර දේශනාවල පෙරසේම බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකේ කාන්තාවකට ලැබිය නොහැකි තනතුරු පිළිබඳවත් ඒ වාගේම එහි අනෙක් පැත්ත වන විරුද්ධ පාර්ශවය වන පුරුෂයෙකුට පමණක් ප්‍රකෘති පුරුෂයෙකුට පමණක් ලැබිය හැකි තනතුරු හැටියට විශේෂ තනතුරු රාශියක් පිළිබඳව දේශනා කරනවා කියලා. එතකොට ස්ත්‍රියකට ලැබිය හැකි තනතුරුත් ලැබිය නොහැකි තනතුරුත් පුරුෂයෙකුට ලැබිය හැකි තනතුරුත් පුරුෂයෙකුට ලැබිය නොහැකි තනතුරුත් යන ආදී වශයෙන් ඒ වගේම අභාව්‍ය නුසුදුසු ස්ත්‍රී භාවය හෝ පුරුෂ භාවය නොවන අභාව්‍ය උත්පත්තීන් ලබා ඇති සත්වයින්ට කිසිම කාලයක ලැබිය නොහැකි තනතුරුත් කියන මාතෘකා රාශියක් ඔස්සේ මේ අට්ඨාන පාළියේ මේ සූත්‍ර දේශනාවන් සිද්ධ කරලා තිබෙනවා. එතකොට අද දවසේ අපි මාතෘකා කළේ අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යං ඉත්හි මාරත්තං කරේය බ්‍රහ්මත්තං කරේය නේතන්තානං විජ්ජති කියන මාතෘකා පාඩේ නැතිනම් මේ සූත්‍ර දෙකක් අද දවසේ මූලික වශයෙන් අපි ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරු තිබෙනා වූ සූත්‍ර දේශනාත් සමගම. මෙහි අර්ථය තමා මහණෙනි යම් කිසි ස්ත්‍රියක් කිසිම අවස්ථාවක මාර දිව්‍ය උත්පත්තිය එහෙම නැතිනම් බ්‍රහ්මදේව උත්පත්ති ආදී කොට ඇති උත්පත්තීන් ලැබීම ලෝකේ දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් යම් හේකින් පුරුෂයෙක් මාර ආත්ම භාවයක් හෝ බ්‍රහ්ම ආත්ම භාවයක් ලබනවා නම් එය ලෝකේ දකිනවා විද්‍යාමාන වෙනවා කියලා වෙලා මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා. පින්වත්නි මේ ලෝකයේ කාන්තාවකට ලැබිය නොහැකි තනතුරු අතර එක් සුවිශේෂී උත්පත්තියක් තමා මාර දිව්‍ය උත්පත්තිය. මාර දිව්‍ය උත්පත්තිය කියපු ගමන් බොහෝ අවස්ථාවලදී බොහෝ දෙනා අනේ අපට නම් මේ මාර දේව උත්පත්තිය එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. බෞද්ධයින් හැටියට ඒ වාගේම කුසල අකුසල කර්මයන් පිළිබඳවත් තුනුරුවන් පිළිබඳවත් දන්නා උදවිය හැටියට මේ මාර කියන දිව්‍ය උත්පත්තියේ තියෙන ස්වභාවය පිළිබඳවත් ඒ වාගේම එහි තිබෙන ආනිසංස සහ ආදීනව පිළිබඳවත් බොහෝ දෙනාට වඩා හොඳ අවබෝධයක් තියෙනවා. අන්න ඒ නිසා බෞද්ධ පින්නතුන් විසින් විශේෂයෙන් ප්‍රතික්ෂේප කරනු ලබන උත්පත්තියක් හැටියට මේ මාර උත්පත්තිය පිළිබඳව හඳුන්වන්නට පුළුවන්. එතකොට මේ මාර උත්පත්තිය පිළිබඳව කතා කරනකොට අපි මුලින්ම කතා කරන්නට ඕනේ සදිව්‍ය ලෝකේ මාර දිව්‍ය පුත්‍රයා වාසය කරන ඒ දිව්‍ය ලෝකයේ ස්වභාවය පිළිබඳව. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳවත් ඒ වගේම බ්‍රහ්මනිකායක දේවතාවුන් වහන්සේලා පිළිබඳවත් අති සුවිශේෂී ධර්මකාරණා රාශියක් දේශනා කරලා තිබෙනවා. අපි බුදු ගුණ විදිහට සාකච්ඡා කළොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණයන්හි බුද්ධ කියන බුදු ගුණයටත් ලෝක විදූ කියන බුදු ගුණයටත් විශේෂයෙන් ලෝක විදූ බුදු ගුණය ආකාර තුනකින් වර්ගීකරණය කෙරෙනවා ඒ වර්ගීකරණයේදී සත්ව ලෝකය පිළිබඳවත් අවකාශ ලෝකය පිළිබඳවත් ඒ වගේම සංස්කාර ලෝකයේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මාතෘකා තුනක් වශයෙන් නැත්නම් ලක්ෂණ තුනක් වශයෙන් තමන් වහන්සේගේ ලෝක විදු බුදුගුණේ වර්ගීකරණය කරලා දැක්වීමක් සිද්ධ කරලා තිබෙනවා. එතකොට ඒ යටතේ මාර දිව්‍ය පුත්‍රයාගේ දේහ ලක්ෂණ සහ ඔහුගේ ස්වභාවය ඒ වගේම මාර පාර්ශික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ස්වභාවය ඒ වාගේම පරණිම්මිත වසවත්තී දිව්‍ය ලෝකයේ වාසය කරන දිව්‍යාංගනාවන්ගේ ස්වභාවය පිළිබඳව විශේෂයෙන් ඔවුන්ගේ රූපකාය අරමුණු කරගෙන යම් දේශනාවක් සිද්ධ කරනවා නම් ලෝක විදු බුදු ගුණයේ සත්ව ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමා කියවෙන්නේ. ඒ වගේම පරිනිම්මිත වසවත්තී ආදී කොට ඇති දිව්‍ය ලෝකවල ස්වභාවය ඒ දිව්‍ය ලෝකයේ පවතින්නේ කොතරම් උස ප්‍රමාණයකින්ද? ඒ දිව්‍ය ලෝකයේ ස්වභාවය කොහොමද? ඒ දිව්‍ය ලෝකයේ ඉඳන් පළවෙනි බ්‍රහ්ම ලෝකයට පවත්නා දුර ප්‍රමාණය කොහොමද? මෙන්න මෙවැනි කාරණා දේශනා කරනකොට ඒ ධර්ම කාරණා අඩංගු වෙන්නේ ලෝක විදූ බුදු ගුණය තමයි. නමුත් සත්තු විශේෂයට නෙමේ අවකාශ විශේෂයටයි නැත්නම් අවකාශ ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධයටයි පැමිණෙන්නේ. ඒ වගේම යම්කිසි සත්වයක රාග දේශාදී අකුසල ධර්මයන් සමාදන් වීම හේතු කොටගෙනත් අලෝභ අද්වේෂ අමෝහාදී කුසල ධර්මයන් සමාදන් වීම හේතු කොටගෙනත් යම් යම් ಗುಣධර්ම පරිපූර්ණත්වයට පත් කිරීමෙන් දස කුසල ධර්මතාවයන් නැත්නම් දස කුසල ධර්මපතයන් එහෙම නැත්නම් දස පුණ්‍ය ක්‍රියාවන් සමාදානයෙන් යමෙක් ප්‍රාර්ථනා කරනවද මට මාර දිව්‍ය සම්පත්තියක් ලැබේවා ඒ වගේම බ්‍රහ්ම දිව්‍ය සම්පත්තියක් ලැබේවා මාර පාර්ශික දේවතාවෙක් වේවා මාර පාර්ශික දේවතාවෙක් නොවේවා යනාදී වශයෙන් යම් ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා නම් එය ඒ සියලු සත්වයන්ගේ රාග ద్వේස මෝහ අලෝභ අද්වේෂ අමෝහාදී සංස්කාර ධර්මයන් පිළිබඳව චිත්තචෛතසික ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අයිති වෙනවා. එහෙනම් මේ කාරණා තුනෙන්ම බුදුරජාණන් වහන්සේගේ ලෝක විදු කියන බුදුගුණය වඩාත් අපට ප්‍රකටව දකින්නට පුළුවන්. ඒ වාගේම බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන්ම සත්හා දේව මනුස්සානං යනාදී බුදුගුණයන් පිළිබඳවත් ඒ වාගේම අනුත්තර පුරිස ධම්මසාරති ආදී බුදුගුණයන් පිළිබඳවත් මෙවැනි කාරණා පිළිබඳව මේ සූත්‍ර දේශනාවෙන් අපට හොඳට වටහා ගන්නට පුළුවන්. හැබැයි මේ සූත්‍ර දේශනා දේශනා කරනකොට අපි ඔබට දැන් මේ වාගේම කියනවා මේ අසුවල් ලක්ෂණයෙන් කියවෙන්නේ අසුවල් බුද්ධ ගුණය. එතකොට අසුවල් බුද්ධ ගුණය කියලා ප්‍රකාශ කරනකොට ඔබට යම් හේකින් ඒ බුද්ධ ගුණය පිළිබඳව යම් හෝ අවබෝධයක් තිබෙනවා නම් මේ කියන ධර්ම කාරණා වඩාත් හොඳින් ප්‍රකටව ඒ වාගේම ගැළපීම් සහිතව ඔබට වඩාත් හොඳින් ධර්මය තුල ධර්ම මානසිකාරයක් ඇති කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා වාගේම අතිරේකව ධර්ම පත පොත පරිශීලනය කරමින් විශේෂයෙන් බුදු ගුණ පිළිබඳවත් වැඩි අවබෝධයක් ලබා ගන්නට කියලා. අන්න එහෙම වැඩි අවබෝධයක් ඔබ ලබා ගැනීමේදී අප විසින් මේ දේශනා කරන ලද ධර්ම කාරණා වඩාත් හොඳින් ගැලපිලා ඔබට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ඒ වගේම සවක්කාතාදී ධර්මයේ ගුණ සුපටිපන්නතාදී මහා සංඝරත්නයේ රහතුන් වහන්සේලාගේ ගුණත් ඒ වගේම මේ කියන විවිධ ලක්ෂණත් මනාව තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් ඒක නිසා වඩාත් හොඳයි වඩාත් උචිතයි කියලා අපි අනුමත කරනවා මේ ධර්මයේ ශ්‍රවණය කරනවා වාගේම ඔබට ත්‍රිපිටකයේ අටුවා සහිත පතපොතත් ඒ වාගේම මේ ලෝක සත්‍යය කෙරෙහි මහා අනුකම්පාවෙන් දහම් පත පොත ග්‍රන්ථකරණය කරන්නට යෙදුණු ලියන්නට යෙදුණු ඒ මහා සංඝ රත්නය විසින් විශේෂයෙන් සම්පාදනය කරන්නට යෙදුණු යහපත් ධර්මයේ නිවැරදිව කියවෙන පතපොත පරිශීලනය කරන්නට පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ අතර ඔබට පහසුවෙන් බුදුගුණ පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන් අපවත් වී වදාළ අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද සූවිසි බුදු ගුණ යනාදී ධර්ම ග්‍රන්ථයක් පරිහරණය කරනවා නම් යම් පමණකට ඔබට මේ ධර්මයේ පිළිබඳව නැත්නම් බුදු ගුණයන් පිළිබඳව මේ වෙනි ලක්ෂණයන් පිළිබඳව වටහා ගන්නට පුළුවන්. හැබැයි පොත කියූ පමණින් කියවූ පමණින් මේ ධර්ම කාරණා ඔබට ග්‍රහණය නොවෙනවා වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවල මේ ධර්මය ගලපා ගන්නා ක්‍රම ඒ වාගේම අනුපිළිවෙල පිළිබඳව ඉගෙනගෙන ඒ ධර්ම කාරණාවේ අන්තර්ගත කරුණු අප විසින් ග්‍රහණය කරන්නේ නැත්නම් අප විසින් උකහා ගන්නෙ කොහොමද කියන කාරණාත් මූලික වශයෙන් ඉගෙන ගත යුතු වෙනවා. අන්න එහෙම ඉගෙන ගන්නකොට තමා ඔබට ධර්මකාරණාවත් හොඳට තේරෙනවා. ධර්මකාරණාව භාවිතා කරන ආකාරය, භාවිතා වන්නා වූ ආකාරය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ කෙරෙහිත් ඔබගේ අවධානය යොමු කරන්න කියලා මෛත්‍රී සිතින් යුක්තව විශේෂයෙන් අප විසින් ඉල්ලා සිටිනවා. පින්වත්නි මේ ලෝකේ යම්කිසි කෙනෙක් මාර උත්පත්තියට පත් වෙනවා නම් බෞද්ධ ධර්මයට අනුව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔහු එහිදී සැප විපාකයක් වින්දනය කරනු ලබන සත්වයෙක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා ඕනෑම සත්වයෙක් සුගතිගාමී හෝ දුගතිගාමී වශයෙන් සාංශාරික ගමන තුල සාංශාරික ප්‍රවෘත්තිය පැවැත්වීම සිද්ධ කරනවා. දුගතිගාමී උත්පත්තීන් වශයෙන් සතර අපායත් සුගතිගාමී උත්පත්තීන් වශයෙන් විශේෂයෙන් මනුස්ස ලෝකයේ ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී උත්පත්ති තුල සැරිසැරීමක් සිද්ධ කරනවා එතකොට යම්කිසි කෙනෙක් අතීතයේ කරන ලද අකුසල කර්මයන්ගේ විපාකයක් හැටියට අවස්ථානුකූලව කුසල බලයන් ඇතත් අකුසල බලයන් වඩා ඉස්මතු වීමේ ප්‍රතිඵලයක් හැටියට සතර අපාදී දුක් සහිත ස්ථානයක උත්පත්තිය ලැබලා ඒ දුක් වින්දනය කරනවා. එහි විපාකය වින්දනය කරනවා. ඒ වගේම තමයි යම්කිසි සත්වයෙක් යම් පමණකට හෝ පාපී ධර්මයන් ඔහු තුල ඇතත් අවස්ථානුකූලව හටගත්තා වූ ඉස්මතු වුණා වූ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් මනුෂ්‍ය උත්පත්තියක් හෝ දිව්‍ය උත්පත්තියක් හෝ මේ ආදී උත්පත්තියක් අනුභව කිරීම සිද්ධ කරනවා නැත්නම් පරිහරණය කිරීම සිද්ධ කරනවා එතකොට අර සතර අපායේ උත්පත්තිය ලබා ඉන්න සත්වයාට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවා වූ සත්වයාත් දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවා වූ සත්වයාත් පෙර කර්මයන්ගේ විපාක පාර්ශවයක් හැටියට එහි සැප ආනිසංස වින්දනය කිරීම සිද්ධ කරනවා. දැන් අපි දන්නවා හේතුඵල ධමයට අනුව අතීතයේ අප විසින් රැස් කරා වූ රාග, ද්වේෂ, මෝහ හෝ අලෝභ, අද්වේෂ, අමෝහ ආදී කුසල අකුසල ධර්මයන්ගේ හේතු කාරණා වශයෙන් අතීතේ රැස් කරන ලද එවැනි කුසලයන්ගේ විපාක පාර්ශවයේ හැටියට සුගතිගාමී උත්පත්ති හෝ දුගතිගාමී උත්පත්තියකට පැමිණෙනවා. එහෙනම් අද අපි සියලු දෙනාම මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ධර්මයේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒ වගේම මනුෂ්‍ය උත්පත්තියකට පැමිණලා තිබෙනවා ස්ත්‍රී පුරුෂ ආත්ම භාවයකට පැමිණලා තිබෙනවා හොඳ රැකී රක්ෂාවක් සිද්ධ කරනවා ඒ වගේම හොඳට ගෙවල් දොරවල් ආදී දේවල් සදාගෙන තිබෙනවා හොඳ බුද්ධියක් තියෙනවා හොඳ රූප සම්පත්තියක් තියෙනවා යනාදී වශයෙන් යම් සැප ආනිසංශයක් වින්දනය කරනවා නම් ඒ සැප ආනිසංශ වින්දනය කිරීම සඳහා අතීතයේ කරන ලද කුසල කුසල කර්මයන් මූලික වෙලා තිබෙනවා. ඒ අතර විශේෂයෙන් අකුසල කර්මයන් නෙමේ කුසල කර්මයන්ගේ ඉස්මතු වීම හේතු වෙලා තියෙනවා. එහෙනම් ඔබත් මමත් අප සියලු දෙනාම මේ මනුස්ස ලෝකයේ උත්පත්තිය ලැබලා බෞද්ධයෝ විදිහට ජීවත් වෙමින් මේ ධර්මයේ වඩාත් හොඳින් පරිශීලනය කරනවා ඒ වාගේම අධ්‍යයනය කරනවා කියලා කියන්නේ ඒ වාගේම ලෞකික ජීවිත වඩා හොඳින් ගත කරනවා කියලා කියන්නේ අපි ඔක්කොම මේ වින්දනය කරන්නේ අතීත කර්මයක විපාක පාර්ශවයක්. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් දේවත්වයකටපත් වෙනවා නම් ඒ දේවත්වයකට පත්වීම තුළ ඔහු විසින් අතීතයේ කරන ලද කුසල කර්මයක ආනිසංසයක් වින්දනය කිරීම දක්වන්නට පුළුවන්. විශේෂයෙන් මේ ලෝකේ යම්කිසි කෙනෙක් මාර උත්පත්තියක් ලබනවා නම් ඔහු පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබිය යුතුයි. හැබැයි මෙතනදී ධර්මයේ තුල කියනු ලබන කාරණා වරදවා වටහාගෙන දෝ විශේෂයෙන් සමහර ගිහි පැවිදි දෙපිරිස විසින්ම දේශනා කරනවා මුළු පරනිම්මිත වසවත්තී දිව්‍ය ලෝකයේම පාලනය කරන దేవතාවෙක් හැටියට නැතිනම් එහි නායකයෙක් හැටියට මේ වසවත්ති මාරය. මේ වසවත්ති දිව්‍ය ලෝකේ නැත්තම් පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයට මේ නම ලැබෙන්නට හේතු කාරණා දෙකක් තිබෙනවා. අපි ඒකත් ඉගෙන ගනිමු. එතකොට අපිට මේ කාරණා වඩාත් හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. පරනිම්මිත දේවතාවන් අතර විශේෂ දේවතාවෝ දෙපිරිසක් ඉන්නවා නිම්මාන රති දේවතාවෝ නැත්නම් මනාපකායික දේවතාවෝ සහ පරනිම්මිත වසවත්තී කියලා දේවතාවුන් වහන්සේලා වශයෙන් දැන් මේ මම විස්තර කරන්නේ අල්පේ ශාක්‍ය දේවතාව හෝ මහේ ශාක්‍ය දේවතාව හෝ කාම සුගතිගාමි සදිව්‍ය ලෝකයට අයිති දෙවි දේවතාවුන් වහන්සේලා අතර පූර්ණ විග්‍රහයක් නෙවෙයි මේ දිව්‍ය ලෝක 6 අතර සදිව්‍ය ලෝකයේ අතර ආකාසට්ටක දිව්‍ය ලෝක 6 අතර ඉහළම ආනිසංසයක් වින්දනය කරන දෙවි දේවතාවුන් වහන්සේලා වාසය කරන නිම්මාන රති දිව්‍ය ලෝකයත් පරිනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකයත් කියන මේ දිව්‍ය ලෝක දෙක පිළිබඳව තමයි යම් කෙටි විග්‍රහයක් ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව තමයි මොකද මේ පරිනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකයේ පිළිබඳව අවබෝධ කරගන්නට ඕනේ. වසවත්ති මායя පිළිබඳව අවබෝධ කරගන්නට පැමිණීමේදී ඒ නිසා තමයි මේ ධර්ම කාරණා අපි ඔබට කියා දෙන්නේ. පින්වත්නි මනාපකායික దేవතාවෝ නැත්නම් නිම්මාන රති దేవතාවෝ කියලා කියන්නේ සදිව්‍ය ලෝකේ පරිනිම්මිත වසවත්ති දෙවියන්ට පමණක් දෙව නිවන ඊතා විශිෂ්ට රූප සම්පatti ඇති ඒ වාගේම දිව්‍යමය කාමයන් වින්දනය කරන දේව කොට්ටාසයක්. මේගොල්ලන්ට නිම්මාන රතී කියන නම විශේෂයෙන් යෙදෙන්නේ අනෙකුත් දෙවි දේවතාවුන් වහන්සේලාට සාපේක්ෂව මෙයාලා දිව්‍යමය රූපේනොත් ඒ වාගේම දිව්‍යමය වර්ණේනොත් දිව්‍යමය සැප් සම්පත් පහල කර ගැනීමේ හැකියාවෙනොත් අන්‍ය දේවතාවෝ පරදවා සිටිනවා. විශේෂයෙන් අංගුත්තර නිකායේ අටක නිපාතයේ සඳහන් වෙන අනුරුද්ධ මනාප කායික සූත්‍ර දේශනාවේදී මේ කාරණා තුන පිළිබඳව අනුරුද්ධ මහරහතන් වහන්සේ සමීපයට පැමිණිච්ච නිම්මාන රති දෙවි දේවතාවුන් වහන්සේලා විසින් ප්‍රකාශ කිරීම සිද්ධ කරනවා. එහෙනම් අපිට ඒකෙන් පැහැදිලි වෙනවා අනෙක් දේවතාවුන් වහන්සේලා අභිභවා යන ආකාරයෙන් මේ දේවතාවෝ සැප සම්පත් වින්දනය කරනවා. එතකොට නිම්මාන රති නැතිනම් මනාපකායික කියන නම මේ අයට භාවිතා කරලා තියෙන්නේ. නිම්මාන රති කියන්නේ ඇලෙනවා. නිම්මාන නිර්මාණය කරගන්නවා. Taman විසින් යම් දිව්‍ය සැපතක් බලාපොරොත්තු වෙනවද? ඒ දිව්‍ය සැපතක් බලාපොරොත්තු වූ සැනින් අපේක්ෂා කළ සැනින් අන්‍ය දෙවියන්ට වඩා ඒ සැපය අදාළ සැපය වඩාත් හොඳින් වින්දනය කර හැකි ආකාරයෙන් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාට සැප සම්පත් පහළ වෙනවා. එතකොට Taman විසින් ප්‍රාර්ථනා කිරීමෙන්ම සියලු සම්පත් උපදවාගෙන ඒ ප්‍රාර්ථනාවන්ට අනුරූප ආකාරයෙන්ම සියලු සැප සම්පත් දිව්‍යමය සුඛය වින්දනය කරන නිසා මේ దేవතාවුන් වහන්සේලාට නිම්මාන රති නැතිනම් මනාප කායික කියන නම විවහාර කරලා තිබෙනවා. එතකොට මේ దేవතාවුන් වහන්සේලාගේ විශේෂත්වය තමයි තමන් විසින් තමන්ගේ සැප සම්පත් උපදවා ගන්නවා. මවා ගැනීම සිද්ධ කරනවා. පරිනිම්මිත වසවත්ති. පර කියන්නේ අනුන්. නිම්මිත නිර්මාණය කරනවා. අනුන් විසින් නිර්මාණය කරන ලද සැප සම්පත් නිසා වඩ වඩාත් සැප වින්දනය කරන දිව්‍යමය සුඛයන් වින්දනය කරන దేవතාවෝ වාසය කරන නිසා මේ දිව්‍ය ලෝකයට පරනිම්මිත කියන නම විවහාර කරලා තියෙනවා. දැන් මම කිව්වා නිම්මාන රතී දෙවියෝ මේ దేవතා උන්වහන්සේලාට අවශ්‍ය කරන සියලු සැප සම්පත් Tamanගේ අපේක්ෂාවෙන්ම බලාපොරොත්තුවෙන්ම අදිෂ්ඨාන ශක්තියෙන්ම මවා ගන්නවා. නමුත් ඔබ හිතන්න මේ පරිනිම්මිත දිව්‍ය ලෝකයේ වාසය කරන දෙවියන්ට අනෙකුත් ඒ දිව්‍ය ලෝකයේ වාසය කරන අනෙකුත් දෙවියන් විසින් සියලු සැප සම්පත් මවලා ස්වාමීනි මේ සම්පත් පරිහරණය කරන්න දිව්‍ය පුත්‍රය මේ සම්පත් පරිහරණය කරන්න ඒ වගේම දිව්‍ය දීවන දියණිය මේ සම්පත් පරිහරණය කරන්න කියලා තමන්ට අවශ්‍ය සම්පත් අන්‍යයන් විසින් මවලා ගෙනත් දීම සිද්ධ කරනවා උදාහරණයකට ගත්තොත් මෙහෙම හිතන්නකෝ හරියට නිම්මාන රතී දේවතාවෝ අපි රස්සාවක් කරලා අපි වෙහෙස මහන්සි වෙලා යම් ධනයක් උපයගෙන අප විසින් රැස් කරගත්තා වූ ධනෙන් අපේ ආහාර පාන වෙන්න පුළුවන් වස්ත්‍රාභරණ වෙන්න පුළුවන් ගෙවල් දොරවල් වෙන්න පුළුවන් යාන වාහන වෙන්න පුළුවන් මේ දේවල් අපි රැස් කරපු මුදලින් අපි පහල කරගන්නවා හා සමානයි නිම්මාන රටේ දෙවියන්. නමුත් ඔබ හිතන්න මේ ආකාරයෙන් ඔබ ගෙදර ඉන්නවා. ඔබට බොහෝ සැප සම්පත් තියෙනවා. නමුත් ඔබට තියෙන සැප සම්පත් වලට අතිරේකව ඔබේ ඒ නිවස ආසන්නයේ සිටින යම් පිරිසක් විසින් හෝ නැතිනම් ඔබත් සමග වාසය කරන පිරිසක් නෑදෑ හිත මිත්‍රාදී යම් පිරිසක් විසින් ඔබට අවශ්‍ය සියලු දේම ගෙනල්ලා ඔබගේ ගෙදර හාත්පස ගොඩගසනවා මේ දේත් පරිහරණය කරන්න මේ දේත් පරිහරණය කරන්න මේ දේත් පරිහරණය කරන්න කියලා දැන් උදාහරණයට ගත්තොත් දූ දරුවන්ට අම්මලා තාත්තලා ඇඳුම් පැළඳුම් ගෙනල්ලා දෙනවා. එතකොට ඒ දූ දරුවන්ට අපේක්ෂාවක් රහිතවම අන්‍යයන් විසින් නැත්නම් දෙමව්පියෝ වෙන්න පුළුවන් හිත මිත්‍රාදීන් ඥාතීන් වෙන්නත් පුළුවන් ඔවුන් විසින් යම් සම්පත්තියක් යම් සැපතක් සුඛ වේදනාවක් වින්දනය කරන්න අවශ්‍ය කරන යම් දෙයක් ගෙනල්ලා දෙනවා. එතකොට ඔවුන් විසින් බොහොම සන්තෝෂයටපත් වෙලා මේ මගේ අම්මා ගෙනාපු ඇඳුම තාත්තා ගෙනාපු ඇඳුම සහෝදරයා සහෝදරිය ගෙනාපු ඇඳුම නැත්නම් අසල්වාසියා විසින් ත්‍යාග වශයෙන් ලබා දුන්නා වූ ඇඳුම කියලා බොහොම සන්තෝෂයෙන් පරිහරණය කිරීම සිද්ධ කරනවා. අන්න ඒ වගේ තමා මේ පරිනිම්මිත කියන නම විවහාර වෙලා තිබෙන්නේ අනුන් විසින් දෙනු ලබන රැස් කරනු ලබන සැප සම්පත් වින්දනය කරන දෙවි දේවතාවුන් වහන්සේලා වාසය කරන නිසා වසවත්තී වසවත්තී කියන නම පිළිබඳව විවහාර කරනකොට අටුවා ධර්ම ග්‍රන්ථවල වසවත්තී කියන නම විවහාර කරන්නේ තමන් විශේෂෙහි තමන් වසඟෙහි පවත්වන නිසා වසවත්තී කියන නම පරිහරණය කරන නිසා ඒ තමා මේ පරිනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකේ යම් ප්‍රදේශයක් අරමුණු කරගෙන ඇසුරු කරගෙන වසවත්තී මාර දිව්‍ය පුත්‍රයා විසින් තමන්ට අනුකූල නැත්නම් තමන් අනුව පවතිනා වූ යම් මාර පාරුෂික දෙවි දේවතාවුන් වහන්සේලා පිරිසක් සමග ආందోලනාත්මක ආකාරයෙන් එහෙම නැත්නම් බොහෝම සැරපරුෂ ආකාරයෙන් ඒ භූමි ප්‍රදේශය පරිහරණය කරමින් දිව්‍ය සැප වින්දනය කරමින් ලෝකය පාලනය කරන නිසා ලෝකයේ සත්වයන් වසඟයට පත් කරලා තබා ගන්න නිසා වසවත්ති කියන නාමය විවහාර කරලා තිබෙනවා. එතකොට මාර කියන නම විවහාර කිරීමේදී එහිදී අර්ථ රාශියකුත් වසවත්ති මාර කියන නම විවහාර කිරීමේදී විවහාර කිහිපයකුත් තිබෙනවා. දැන් එතකොට යම්කිසි කෙනෙක් මම ඔබට පෙර කිව්වා මේ දස කුසල ධර්මයන් සම්පාදනය කරලා දස පුණ්‍යක්‍රියාවන් සම්පාදනය කරලා තමා පරනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන්නේ. හැබැයි මෙහෙම කාරණාවක් තිබෙනවා. අපි හිතමු මේ ලෝකේ අපි විවිධ පුද්ගලයෝ දස පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරනවා. ඒ දස පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරනකොට ලෝකේ මහා බෝධිසත්වීන් වහන්සේලාට පමණක් දෙවනවන ආකාරයෙන් වැඩියෙන්ම දස පුණ්‍ය ක්‍රියාවන් සම්පාදනය කරන ලද සත්වයෝ තමා පරනිම්මිත වසවත්තේ කියන දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබන්නේ දස කුසල ධර්මයන් වෙන්න පුළුවන් දස පුණ්‍ය ක්‍රියාවන් වෙන්න පුළුවන් මේ කුසල කර්මයන් පුණ්‍ය ක්‍රියාවන්හි යෙදිච්ච වැඩියෙන්ම එවැනි කාරණා සම්පාදනය කළා වූ අය තමා මේ දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබන්නේ එහෙනම් අපිට ඒකෙන් තේරෙනවා පින් වැඩිම සත්වයෝ තමා මේ දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබන්නේ එතකොට ඒ සියලු සත්වීන් අතරත් කියලු සියලුම කාමස්තීන් ආදී ලෝකයන් පාලනය කිරීම සඳහා යම් කිසි අයෙකුට එහි නායකත්වය ලැබෙනවා. අන් අය පරදවාගෙන ඔවුන්ට නායකත්වය ලැබෙනවා නම් ඒක තේරුම තමා ඒ ලෝකේ වැඩියෙන්ම පින් කරන ලද පුද්ගලයා තමා නායකත්වයට පත් වෙන. එහෙනම් මාර දිව්‍ය උත්පත්තියක් ලබන්නේ මේ ලෝකේ මහා බෝධිසත්වයන් වහන්සේලාට පමණක් දෙවන වන ආකාරයෙන් දස පුණ්‍යක්‍රියා ආදී ගුණධර්මයන් වර්ධනය කරපු වැඩිම පින්බලයක් ඇති තැනැත්තේ. හැබැයි ඒ තැනැත්තන් අතර ලෝකයේ පින් කරන පුරුෂයෝත් ඉන්නවා ස්ත්‍රීනුත් ඉන්නවා. එතකොට ඒ ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා තමන් විසින් යමෙක් ප්‍රාර්ථනා කරනවා නම් මට මාර දිව්‍ය සම්පත් ලැබේවා කියලා තමන්ගේ පින් බලයට අනුරූපීවම ඔහුට ඒ තනතුර ලැබෙනවා. නමුත් ප්‍රාර්ථනා රහිතව නමුත් යම් කිසි කෙනෙක් මේ ලෝකේ වැඩිම ප්‍රමාණයකින් දස පුණ්‍ය ක්‍රියාවන් සේවනය කරලා තිබෙනවා නම් සම්පාදනය කරලා තිබෙනවා නම් ඒ කෙනා මේ තනතුරටපත් වෙනවා. එතකොට ඒ තනතුරේ ස්වභාවය තමයි මේක බොහෝම භයානක තනතුරක්. ඒ තමයි සියලු ලෝක සත්වයා Tamanගේ වසඟේ පැවැත්වුවට ඒ තනතුරත් සමග ලැබෙන දුර්වලතා රාශියක් ඔහුට ලැබෙනවා. ඒ තමා එහි සිට බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට, රහතුන් වහන්සේලාට, බෝධිසත්වයන් වහන්සේලාට නිරන්තරයෙන් දුක්ගැහැට ඇති කිරීමේ ඒ වාගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී තැනැත්තන්ටත් පසේ බුදුරජාණන් වහන්සේලා වාසය කරන කාලවල උන්වහන්සේලාට අපෝපස්ථාන කරන සිව්පසෙන් සංග්‍රහ කරන දායකකාරකාදී පින්වතුන්ටත් ඒ වාගේම බුද්ධකාරක ධර්මයන් පරිපූර්ණත්වයට පත් කරන මහා බෝධිසත්වීන් වහන්සේලා ඒ වගේම පච්චේක බෝධිසත්වීන් වහන්සේලා ශ්‍රාවක බෝධිසත්වීන් වහන්සේලාට ගැහැට ඇති කරලා ප්‍රශ්න ඇති කරලා බොහෝ පව් සිදු කරගන්න. ඒ කියන්නේ එයා එතන දේව උත්පත්තිය ලැබුවට එයාට වැටහීමක් නැහැ. එයා අවිද්‍යාවෙන් අන්ධ වෙලා තියෙන්නේ ධර්මය නොදන්න නිසා ධර්මය නැති නිසා ඔහුට ඔහු නිරන්තරයෙන් උත්සාහවත් වෙනවා මගේ වසඟේ සියලු සත්වෝ පාලනය කළ යුතුයි කියන මානසිකත්වයේ තුල. ඒතකොට ඒ තුල අපට හොඳට තේරෙනවා සමහර ඇත්තෝ සංසාරික වශයෙන් පින්කම් සිද්ධ කරලා ඒ පින් බලයෙන් ප්‍රාර්ථනා කිරීම ආදී වශයෙන් හෝ නොකිරීම ආදී වශයෙන් එවැනි තනතුරකට ගමන් කළොත් යම් හේකින් ඒ තනතුරේ ස්වභාවය මත මහා සම්පත් ලබන මහා බල පරාක්‍රමයක් ආනුභව සම්පත්තියක් තියෙන මාර උත්පත්තියක් ලැබලා සිටියත් ඔහු නොදැනම අවිද්‍යාව නිසාම ඔහු ඒ උත්පත්තියේදී අතිශය පෞරස් කරගෙන ඊළඟ උත්පත්තිය අවිචය ආදී කොට ඇති අටමහා නිරේහි උත්පත්තියට කරුණු සම්පාදනය කරගන්නවා. ඒක නිසා තමයි මේ බෞද්ධ පින්නතුන් විසින් විශේෂයෙන් මාර දිව්‍ය ආදී සම්පත් ප්‍රාර්ථනා නොකිරීම සිද්ධ කරන්නේ. නමුත් මේ ලෝකයේ තුල සාංශාරික ගමන තුල ස්වභාවයක් තියෙනවා යම් යම් පුද්ගලයෝ ඒ ඒ කාලවලදී ඒ තනතුරු වලට පත්වන ස්වභාවය දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වාම මහා ශ්‍රාවක මහරහතන් වහන්සේ තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේ කරන ලද පින් බලයන්ගේ ආනුභව සම්පත් වශයෙන් සිකේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලයේදී දුසී කියන නමින් මාර දිව්‍ය පුත්‍රයාව උත්පත්ති ලැබපු බව මාර තජ්ජුනීය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන මාර තජ්ජනීය සූත්‍ර දේශනාවෙත් මජ්ක්‍ධිම නිකාය අටුවාවේ දීර්ඝ විස්තරයක් සඳහන් කරලා තිබෙනවා. එහෙනම් යම්කිසි කෙනෙක් සාංශාරික ගමන තුල ඕනෑම කෙනෙක් පැමිණිය හැකි උත්පත්තියක් හැටියට මේ මාරදිව්‍ය පුත්‍ර උත්පත්තිය දේශනා කරනවා. හැබැයි මේ මාරදිව්‍ය උත්පත්තිය පිළිබඳව සාකච්ඡා කරනකොට බොහෝ දෙනා අහනවා බුදුරජාණන් වහන්සේ මේ මාරයා කියලා තියෙන්නේ මාර දිව්‍ය පුත්‍රයා කියලා කෙනෙක් ඉන්නවද නැත්නම් කෙලෙස් මාර ආදී ඒ ධර්මතාවයන්ටද කියලා විග්‍රහ කිරීමක් නැත්නම් ප්‍රශ්න කිරීමක් සිදු කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේවපුත්ත මාරයා පිළිබඳවත් ඒ වාගේම කිලේශ අபிසංකාරාදී මාරයන් පිළිබඳවත් ප්‍රධාන වශයෙන් දේශනා කරලා තිබෙනවා. ඒක නිසා දිව්‍ය පුත්‍ර මාරයා පිළිබඳව ඔබට වැඩි විස්තර දැක ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේන මාර තජ්ජනීය සූත්‍ර දේශනාවේදී ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය පිළිබඳව කියවෙන බුද්ධ වංශ පාළියේදී ඒ වගේම විශේෂයෙන්ම ගත්තොත් සංයුත්ත නිකායේ මාර සංයුත්තේ විශේෂයෙන් මේ මාර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට කරදර කරපු ආකාරය භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට කරදර කරපු ආකාරය මේ ආදී කරුණු කාරණා පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ කාරණාවලින් අපට හොඳට පැහැදිලි වෙනවා මාර දිව්‍ය පුත්‍රයා කියලා දිව්‍ය පුත්‍රයෙක් මේ ලෝකයේ වාසය කරනවා කියලා. එතකොට මේ කාරණාවලින් අපිට හොඳට පැහැදිලි වෙනවා මාර දිව්‍ය පුත්‍රයා කියලා දිව්‍ය පුත්‍රයෙක් සසරගත සත්වයෙක් වාසය කරනවා කියලා. ඒ වගේම ඒ උත්පත්තිය සඳහා යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවද අවිද්‍යාවෙන් යුක්තව හෝ ඔහු ඒකාන්ත වශයෙන්ම පුරුෂාත්ම භාවයක් තුල ඒ ආත්ම භාවය ලබන බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. ඒ වගේම අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන පුරිස බ්‍රහ්මත්ත සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා මහණෙනි කිසිම හේතුවක් නිසාවත් ස්ත්‍රියක් භ්‍රම ආත්ම භාවයක් ලබන්නේ නැහැ. ස්ත්‍රියක් භ්‍රම ආත්ම භාවයක් ලබනවා නම් ඒ භ්‍රම ලෝකයක උත්පත්තිය ලැබීමේදී ඔවුන් පුරුෂ ආත්ම භාවයකින් යුක්තව ඒ ආත්ම භාවයේ උත්පත්තිය ලබනවා කියලා. කිසිම අවස්ථාවක බ්‍රහ්ම ලෝකයක කාන්තාවන් ස්ත්‍රීන් ඒ වගේම අභව්‍ය පුද්ගලීන් දකින්න නොමැති බවත් ප්‍රකෘති දේහ සම්පත්තියක් ඇති පුරුෂාත්ම භාවයන් ලබන්නා වූ බ්‍රහ්මයන් පමණක් එහි වාසය කරන බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. එතකොට දේවත්වයකට පත්වීම සඳහා දස පුණ්‍යක්‍රිය ආදී ගුණ ධර්ම වර්ධනය කළ යුතුයි. බ්‍රහ්මත්වයකට පත්වීම සඳහා ධානයන් වැඩි යුතුයි. උපචාර අර්පණා ආදී කොට ඇති ඒ වගේම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වන ආදී කොට ඇති ධාන මට්ටම් වලට යම් කිසි කෙනෙක් සම වැඩිමෙන් ඒ ධාන මට්ටම් වල යම් කිසි කෙනෙක් අදාළ Taman විසින් උපදවා ගන්නා ලද ධානය තුල ආසන්නව පිරිහීමකින් තොරව මරණයටපත් වෙනවද අන එවැනි සියලුම සත්වයෝ ප්‍රධාන එක කාරණාවක් වශයෙන් බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා. නමුත් ලෝකයේ ධර්මතාවයක් තිබෙනවා ධ්‍යාන නොඋපදවා බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබන කාලයකුත් තිබෙනවා. ඒ කාලයට ස්ත්‍රියක් වුණත් ඒ ස්ත්‍රී ආත්ම භාවයෙන් හෝ නැත්නම් අභව්‍ය උත්පත්තියක් ලබා සිටින සත්වයෙක් වුණත් ඒ උත්පත්තියෙන් අත මිදිලා බ්‍රහ්ම ලෝකයට පැමිණෙනවා නම් ප්‍රකෘති පුරුෂාත්ම භාවයක ස්වરૂපයෙන් පැමිණෙන බව දේශනා කරනවා. එතකොට මොකක්ද මේ ආසන්න කාරණාව හැටියට කියලා මම කිව්වේ. එතනදි තමයි ධර්මයේ තුල දේශනා කරනවා විශේෂයෙන් යම් කිසි කෙනෙක් පළවෙනි දෙවෙනි ආදී ධ්‍යාන මට්ටම් උපදවාගෙන මරණාසන්න මොහොතේ ඒ ධ්‍යාන මට්ටමම ආසන්න කාරණයක් බවට පත් කර ගැනීමෙන් ඒ කෙනා බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා කියලා අපි දන්නවා රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා අසඤ්ඤතල ආදී කොට ඇති බ්‍රහ්ම ලෝක 20ක් පිළිබඳව ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට යම් කිසි කෙනෙක් මරණයට පත්වන අවස්ථාවේ අපි හිතමු පළවෙනි ධානයට අනුකූලව ධාන සම්පත්තියක් උපදවාගෙන තිබ්බා කියලා ඉවරලා. හැබැයි මෙතනදී ධර්මයේ වරදවා වටහාගෙන බොහෝ දෙනා දේශනා කරනවා. ධානයෙන් මරණයට පත්වීම කියන වචනයක් භාවිතා කරනවා. යමෙක් ධානයෙන් මරණයටපත් වුනොත් නැතිනම් මරණයටපත් වන අවස්ථාවේ ධානයෙන් යුක්ත වුවහොත් ඔහු බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා කියලා. පින්නත් මේක ධර්ම විරෝධී කාරණාවක්. කවුරුවත් ධ්‍යාන සම්පත්තියකින් යුක්තව මේ ලෝකේ මරණයටපත් වෙන්නේ නැහැ. නමුත් ආසන්න කාරණාව හැටියට තමයි ධ්‍යාන සම්පත්තිය පරිහරණය වෙන්නේ කියන්නේ කෙනෙක් ධානලාභීව වාසය කළත් අපි හිතමු යම්කිසි කෙනෙක් යෝගාවචරයේ පළවෙනි ධාන සම්පත්තියෙන් යුක්තව වැඩ වාසය කරනවා. නමුත් මරණාසන්න මොහොතේදී මරණය සිදුවන අවස්ථාවේදී ඔහු විසින් ඒ ධානයෙන් අත මිදීම ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙනවා. ඔහුට සිද්ධ වෙනවා. එතකොට ඒ ධානයෙන් අත මිදීම සිද්ධ වුණා කියලා කියන්නේ ඔහුට ඒ මරණාසන්න මොහොතේදී ධාන සම්පත්තියක් නැහැ. ඔහු ප්‍රකෘති සාමාන්‍ය මිනිසෙක් හැටියට තමයි මරණයටපත් වෙන්නේ. නමුත් ආසන්න කාරණාව හැටියට ආනන්තරීය පුණ්‍ය කර්මයක් ආනන්තරීය කර්ම පිළිබඳව විග්‍රහ කරනකොට ධර්මයේ තුල කර්ම පරිච්ඡේදයේදී ආනන්තරීය අකුසල කර්මයන් වාගේම ආනන්තරීය කුසල කර්මයන් පිළිබඳව දේශනා කරනවා. දැන් අපි නිතරම අහලා තියෙන ආනන්තරීය අකුසල කර්මයන් පිළිබඳවනේ මව ඝාතනය කිරීම, පියා ඝාතනය කිරීම, රහතුන් වහන්සේලාගේ ලේ සෙලවීම, බුදුරජාණන් වහන්සේලාගේ ලේ ධාතුව සෙලවීම, ඒ වගේම සංඛ්‍යා බෙහෙද කිරීම කියන කර්මයන් අපි විශේෂයෙන් විස්තර කරනවා ආනන්තරීය පාප කර්මයන් කියලා. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටි ආදී කර්මයන් හේතු කොටගෙන සත්වෝ ඒකාන්ත වශයෙන්ම නිරේගාමී වන්නට මේ කාරණා හේතු වෙනවා කියලා කියනවා. ඒ වාගේම සත්වෝ ඒකාන්ත වශයෙන්ම සුගතිගාමී කරන පුණ්‍ය කර්මත් තිබෙනවා. ආනන්තරීය ආනන්තරික කියන නමේ විවහාරය තමා අනතුරු භවයේහි ඒකාන්ත වශයෙන්ම නොවරදවා විපාක පක්ෂය සකස් කරලා දෙනවා. එතකොට අකුසල කර්මයක් නම් දුගතිගාමී උත්පත්තියකට ඊළඟ උත්පත්තියේදී ඒකාන්ත වශයෙන්ම විපාක සකස් කරලා දෙනවා කුසල කර්මයක් නම් කුසලයට අනුරූපී පරිද්දෙන් සුගතිගාමී උත්පත්තියක ඒකාන්ත වශයෙන්ම ආත්ම භාවය නැත්නම් සැප විපාකය ලබා දෙනවා කියලා ධර්මය තුල දේශනා කරනවා. එතකොට ආනන්තරීය අකුසල කර්මයන්ට පංචානාන්තරීය පාප කර්මයන් අයත් වුණාට ආනන්තරීය කුසල කර්මයට අයත් වෙන්නේ විශේෂයෙන්ම මේ ධ්‍යාන සම්පත් උපදවා ගැනීම. යම් කිසි කෙනෙක් උපචාර ධානයක් උපදවා ගැනීම, ඒ වාගේ මාර්පණා ධානයක් උපදවා ගැනීම, එහෙම නැත්නම් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ආදී යම් ධානයක්, එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර ආදී යම් ධානයක් උපදවාගෙන සිටිනවා නම් අන්න ඒ ධානයෙන් මරණයට පෙර අතමිදීම නිසා මරණයට ආසන්න කාරණාව ධාන සම්පත්තිය නිසා ධාන සම්පත්තියෙන් යුක්තව සිටි නිසා ඒ කෙනා ඒකාන්ත වශයෙන්ම බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් ධර්මයේ තුල දේශනා කරලා තිබෙනවා. එහෙමනම් ඒකෙන් අපට හොඳට පැහැදිලි වෙනවා දේවත්වයකට පත්වීම සඳහා යම්කිසි පුද්ගලයෙකුට දස පුණ්‍ය ක්‍රියාවන් ආදී කටයුතු අවශ්‍ය වුණත් බ්‍රහ්ම උත්පත්තියක් සඳහා යම් කෙනෙක් ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ඔහුට ධ්‍යාන සම්පත් අවශ්‍ය වෙනවා. නැත්නම් ධ්‍යාන සම්පත් උපදවා ගැනීම අවශ්‍ය වෙනවා. මම ඔබට කිව්වා එහෙම ධ්‍යාන සම්පතක් නැතිවත් බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා කියලා. ඒ කොහොමද? ඒ තමා මේ ලෝකය විනාශ වන කාලයේදී නැත්නම් කල්ප විනාශ වන අවස්ථාවේදී මේ ලෝකේ නියත මිත්‍යා දෘෂ්ටියේ සමාදන් වුණා වූ සත්වයින් හැර පංචානාන්තරීය පාප කර්මයක් පවා සිදු කරමින් සිටිනා වූ සියලු සත්වයෝම අදාළ බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබනවා. ඔබට පුළුවන් නම් ධර්මයේ තුල කල්ප විභාග පරිච්ඡේදයේ වගේ ධර්මකාරණා අධ්‍යයනය කරන්න. එහිදී කල්පයේ විනාශ වන ආකාර තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරලා තිබෙනවා. එකක් ගින්නෙන් විනාශ වෙනවා, දෙවැන්න ජලයෙන් විනාශ වෙනවා, තුන්වැන්න වාතයෙන් විනාශ වෙනවා. තොර මේ තුන් ආකාරයකින් යම් ආකාරයකින් විනාශ වෙනවද ඊට අනුරූපී බ්‍රහ්ම ලෝකයේ දක්වා ආභාසර බ්‍රහ්ම ලෝකයේ, සුභකින්නක බ්‍රහ්ම ලෝකයේ, වේහප්පල බ්‍රහ්ම ලෝකයේ දක්වා යටින් තිබෙන්නා වූ සතර අපාය ආදී කොට ඇති අදාළ බ්‍රහ්ම ලෝකයේ දක්වා පවතිනා වූ සීළු ලෝකයන් විනාශ භාවයට පත් වෙනවා. එතකොට ඒ කාලයේදී නියත මිත්‍යා දෘෂ්ටියේ සමාදන් වුණා වූ යම් සත්වයෙක් ඉන්නවද? මේ ලෝක ධාතුව විනාශ වෙනකොට එක ලෝක ධාතුවක් පමණක් නෙමෙයි ලෝක ධාතු කෝටි ලක්ෂයක් විනාශ වෙනවා. එතකොට ඒ තුල නියත මිත්‍යා දෘෂ්ටියේ සමාදන් වුණා වූ සත්වයෝ ඒ සක්වල ලෝක ධාතු කෝටි ලක්ෂයට ආසන්නයේම යම් සක්වලක් තිබෙනවද එහි අවීචි මහා නරක ආදීක උත්පත්තිය ලැබනවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. අනෙක් සියලු සත්වයෝ ආනන්තරීය පාප කර්මයක් කරලා තිබ්බත්, ගරුක අකුසල කර්ම කරලා තිබ්බත්, නැත්නම් හීන අකුසල කර්ම කරලා තිබ්බත්, ඒ සත්වයෝ රහතුන් වහන්සේලා හැර ඒ සත්වයෝ මේ මෙවැනි භ්‍රම ලෝකයක උත්පත්තිය ලබනවා කියලා කියනවා. එහෙනම් ඒක ලෝකයේ ධර්ම නියාමයක් හැටියට ඒ සත්වයෝ ඒ කාලයේදී භ්‍රම ලෝකයේ උපදිනවා මිසක් ධ්‍යාන සම්පත් ඉපදවීම හේතු කරගෙන භ්‍රම ලෝකයේ උත්පත්තිය ලබන්නේ නැහැ. භ්‍රම ලෝකයේ උත්පත්තිය ලබන්නා වූ සත්වයෝ විශේෂයෙන් ධ්‍යාන ක්‍රීඩාවෙහි යුක්ත වෙනවා කියලා ධර්මයේ තුල දේශනා කරන. ඒ කියන්නේ නිතර නිතර ඔවුන්ගේ ධ්‍යාන සම්පත් වලට සමවදෙමින් ඒ ධ්‍යාන සෝය වින්දනය කිරීමත් ඒ වගේම අවිහතප්ප සුදස්ස සුදස්සී අකනිටකාදී බ්‍රහ්ම ලෝකවල රහත් ඵලයටපත් වුණා වූ අරිහත් දේ බ්‍රහ්මනිකායික දේවතාවුන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදෙමින් නිරන්තරයෙන් රහත් ඵල සමවතින් රහත් සෝය නිවන් සෝය වින්දනය කරන බවත් ධර්මයේ තුල දේශනා කරනවා. නමුත් යමෙක් කාන්තා උපතක් බලාපොරොත්තුෙන් කාන්තා උපතේ ස්වરૂපයෙන්ම මෙවැනි බ්‍රහ්ම ලෝකයක උත්පත්තිය ලබනවා නම් එය නොවන බවත් යම්කිසි කෙනෙක් බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබනවා නම් පුරුෂ ආත්ම භාවයකින් සහ පුරුෂ දේහ ස්වභාවයකින් යුක්තව අභව්‍ය උත්පත්තීන් සහ ස්ත්‍රී උත්පත්තීන්ගෙන් තොරව එහි උත්පත්තිය ලබන බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. එහෙනම් මේ කාරණාව තමයි පුරිස බ්‍රහ්මත්ත කියන සූත්‍ර දේශනාවෙතුත් ඒ වාගේම පුරිස මාරත්ත කියන සූත්‍ර දේශනාවෙනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. ඒ වාගේම අනතුරුව මේ අට්ඨාන පාළියේදී බුදුරජාණන් වහන්සේ විසින් කාය දුච්චරිත විපාක, වචී දුච්චරිත විපාක, මනෝ දුච්චරිත විපාක ආදී සූත්‍ර දේශනා රාශියක් දේශනා කරලා තිබෙනවා. ඉතින් ඒ කාරණා පිළිබඳව මේ අවස්ථාවේ අපි ඔබට යම් පමණකට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමා අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යම් කාය දුච්චරිතස්ස. ඉට්ඨෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තේය. නේතං තානං විජ්ජති තානංචකෝ ඒතං භික්කවේ විජ්ජති යම් කාය දුච්චරිතස්ස අනිට්ඨෝ අකන්තෝ අමනාපෝ විපාකෝ නිබ්බත්තේය. ථානමේතං විජ්ජති අනාදී වශයෙන් මේ සූත්‍ර දේශනා රාශියක් නැවතත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. එහි තේරුම තමයි දැන් මම ඔබට මේ සූත්‍ර දේශනා රාශියම එක්ව අරගෙන කරුණු කාරණා කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මහණෙනි යම් කිසි අයෙක් කාය දුෂ්චරිතේ නැත්නම් යමෙකුට කාය දුෂ්චරිතේ ප්‍රිය වූ සිත් කලෝ මනස වඩන්නා වූ විපාක දෙන යම් ආනිසංසමය පක්ෂයේ වශයෙන් ආනිසංස විපාකයක් ලැබෙනවා නම් ඒක ලෝකයේ සිද්ධ වෙන්නේ නැහැ. කාය දුෂ්චරිතයත් වචී දුෂ්චරිතයත් මනෝ දුෂ්චරිතයත් හේතුවෙන් අප්‍රිය වූ අකාන්ත වූ අමනාප වූ විපාකයන්ම දුක්සහගත විපාකයන්ම ලබා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. දැන් මේ කාරණා අටාන පාළියේ මේ විදිහට කිව්වත් ඨානට්ඨාන ඥාන සම්පත්තියට වාගේම අපි අනතුරුව කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. දස තථාගත බලයන්ගේ දෙවන තථාගත බලය වන අතීතානාගත පච්චුප්පන්න කම්ම සමාදාන ඥාන සම්පatti යටතේ ඥාන බලය යටතේ මේ කාරණා ඔබට වඩාත් හොඳින් දකින්නට පුළුවන්. ඒ කියන්නේ කුසල කර්මයක් නම් කොහොමද විපාක දෙන්නේ? අකුසල කර්මයක් නම් කොහොමද විපාක දෙන්නේ? විපාක නොදෙන කුසල කර්ම මොනවාද? විපාක නොදෙන අකුසල කර්ම මොනවාද? විපාක නොදෙන්නේ මොන කාරණා නිසාද? විපාක දෙන්නේ මොන කාරණාද වශයෙන් විග්‍රහ කරනකොට මේ ධර්ම කාරණාම ඒ යටතේත් අපි ඔබට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කෙටියෙන් මේ කාරණා ටික කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් අනතුරුව දේශනා කරනවා කාය සුචරිත විපාක සූත්‍ර දේශනාවක්. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය සුචරිතයේ හේතුවෙන් වාග් සුචරිතයේ හේතුවෙන් මනෝ සුචරිතයේ හේතුවෙන් අනිෂ්ඨ ඉෂ්ට වූ අප්‍රිය වූ අමනාප වූ විපාකයක් උපදිනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒට හේතු රහිතයි කාය වාග් මනෝ සුචරිතය හේතු කොටගෙන මේ ලෝකේ ඉෂ්ට කාන්ත මනාප සැප ආනිසංස ලබා දෙන විපාකයක්ම නැතිනම් ආනිසංසයක්ම පමණක් ලබා දෙනවා. මේ විදිහට කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය ආදී වශයෙන් සූත්‍ර දේශනා තුනක් දේශනා කරලා තියෙනවා. ඉතින් මම පෙර කිව්ව ආකාරයෙන් ඊළඟ තථාගත බලයේදී මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කියා දෙන්න බලාපොරොත්තු වෙන නිසා කර්ම විභාගයේ යටතේ මෙතනදී අපි ඔබට මේ කාරණා කෙටියෙන් යම් පමණකට කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟට බුදුහාඳුරුව මේ අටතේදී දේශනා කරනවා කාය දුච්චරිත සමංගී සූත්‍රය, වචී දුච්චරිත සමංගී සූත්‍රය, මනෝ දුච්චරිත සමංගී සූත්‍රය කියලා සූත්‍ර දේශනා තුනකුත් ඒ වාගේම කාය සුචරිත සමංගී සූත්‍රය වචී සුචරිත සමංගී සූත්‍රය මනෝ සුචරිත සමංගී සූත්‍රය කියලා සූත්‍ර දේශනා හයක් දේශනා කරනවා. එතකොට මේ වෙනකම් අපි අට්ඨාන පාළියේ ධර්ම කාරණා 22ක් සාකච්ඡා කරන්නට යෙදුනා. අනතුරුව මේ සුචරිත දුච්චරිත සමංගී සූත්‍ර දේශනා 6න් බුදුරජාණන් වහන්සේ මේ අට්ඨාන පාළියේ සඳහන් වෙන ධර්ම කාරණා සියල්ල කාරණා 28ම දේශනා කරලා අවසන් කරන්නට යෙදෙනවා. ඒකට එහෙනම් යමෙකුට බුදුරජාණන් වහන්සේගේ මේ ඨානාඨාන ඥාන සම්පත්තිය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය නම් මූලික වශයෙන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අට්ඨාන පාළියේ සඳහන් වෙන මේ ධර්ම කාරණා 28 පිළිබඳව අධ්‍යයනය කරන්නට අවශ්‍ය වෙනවා. එතකොට මොකද්ද මේ කාය සුචරිත සමංගී සූත්‍ර දේශනාව කියලා කියන්නේ? එතෙන්දී බුදුහාඳුරෝ දේශනා කරනවා මහණෙනි යම් කිසි හේතුවක් නිසා කාය දුස්චරිතයෙන් සමන්විත පුද්ගලයෙක් ඒ කාය දුස්චරිතයේ හේතු කොටගෙන ඒ ප්‍රත්‍ය කොටගෙන මේ මනුෂ්‍ය ලෝකයෙන් හෝ යම්කිසි උත්පත්තියකින් මේ පරිලව යෑම එයා සුගතිගාමී සම්පත් ලබනවා කියලා කියනවා නම් එය හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි ඒ වෙන දෙයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ වගේම යම් හේතුවක් නිසා කාය දුස්චරිතයෙන් සමන්විත පුද්ගලයෙක් ඒ දුස්චරිතයේ හේතු කොටගෙන එම ප්‍රත්‍ය කරගෙන මරණයෙන් අනතුරුව සැපේන්තර වූ නපුරු ඒ වගේම භයානක ගතියත්තා වූ නරකයේ උත්පත්තිය ලබනවා කියලා කියනවා නම් මේක ලෝකේ දකින්නට තිබෙනවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට මෙතනදී කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය, කාය දුච්චරිතය, වචී දුච්චරිතය, මනෝ දුච්චරිතය කියන අංග 6 අරගෙන එහින් යුක්ත වන සමංගය කියලා කියන්නේ එම ධර්මකාරණාවන්ගෙන් යුක්ත වන පුද්ගලයෙක් වශයෙන් යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයා විශේෂයෙන් සුගතිගාමී උත්පත්තීන් සහ දුගතිගාමී උත්පත්තීන්ට පැමිණෙන බවත් ඒ සුගතිගාමී උත්පත්තීන්ට පැමිණීම සඳහා කාය සුචරිතයත් වචී සුචරිතයත් මනෝ සුචරිතයත් උපකාරී වන ආකාරයත් ඒ වාගේම දුගතිගාමී උත්පත්තීන් වලට පැමිණෙනවා නම් කාය දුච්චරිතයත් වචී දුච්චරිතයත් මනෝ දුච්චරිතයත් ඒ සඳහා හේතු කාරණා වන බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. අපි කවුරුත් දන්නවා කාය දුස්චරිතය කියලා කිව්වහම කාය සුචරිතය කියලා කිව්වහම වචී දුච්චරිතය වචී සුචරිතය කියලා කිව්වහම මනෝ දුච්චරිතය මනෝ සුචරිතය කියලා කිව්වහම අපි කතා කරන්නේ ප්‍රධාන ධර්මතා 26ක් පිළිබඳව කියලා අපි කවුරුත් දන්නවා. ඒ ධර්ම කාරණා 26 තමයි දස කුසල කර්මයන් දස අකුසල කර්මයන් ඒ වාගේම අකුසල මූලයන් කුසල මූලයන් කියන ධර්මතා හතර. තොර දස අකුසලයන් කිව්වහම කාරණා 10යි දස කුසලයන් කිව්වහම කාරණා 10යි කාරණා 20ක් ඒ තුල අන්තර්ගත වෙනවා. ඒ වාගේම කුසල මූලයන් අකුසල මූලයන් කිව්වහම අපි කවුරුත් දන්නවා රාග ද්වේෂ මෝහ අකුසල මූල අලෝභ අද්වේෂ අමෝහ කුසල මූල. එතකොට ධර්මතා හයක් තිබෙනවා. එතකොට ධර්මතා 26යි. එහෙනම් මේ ධර්මතා 26න් යුක්ත යම් පුද්ගලයෙක් කායිකව නම් ප්‍රාණඝාතයත් අදත්තාදානයත් කාම මිත්‍යාචාරය කියන දුෂ්චරිතත් ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානයෙන් වැළකීම කාම මිත්‍යාචාරයෙන් වැළකීම කියන සුචරිතයත් වචී දුෂ්චරිතයේ විදිහට ගත්තහම මේ විදිහටම බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීමත් සුචරිතයේ විදිහට ගත්තහම ඒයින් වැළකීමත් මනෝ සුචරිතයේ විදිහට ගත්තහම ව්‍යාපාදයට අනුන් නසන සිටවිල්ලත් අවිද්‍යාවත් අනුන් සන්තක දේ බලෙන් අයිති කරගන්නා වූ චේතනාවත් ඒ වගේම මිත්‍යා දෘෂ්ටියක් චතුරාර්ය සත්‍ය අනිත්‍ය ආදී ලක්ෂණ නොදන්නා බවත් කියන කාරණාත් මේ කාරණා මත කෙනෙක් කාය සුචරිතද වචී සුචරිතද මනෝ සුචරිතද කාය දුෂ්චරිතද එහෙම නැත්නම් වචී දුස්චරිතද මනෝ දුස්චරිතයෙන් සමන්විත වෙනවද කියන කාරණාව මත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කාරණා ඉස්මතු කිරීම සඳහා හේතු වන යම් රාගයක්, ද්වේෂයක්, මෝහයක් ආදී අකුසල ධර්මයක් ඇද්ද ඒ අකුසල ධර්මයන්ගෙන් සමන්විත පුද්ගලයෙක්ද අලෝභ, අද්වේෂ, අමෝහ ආදී කුසල අරමුණකින් යුක්ත පුද්ගලයෙක්ද කියන මේ පුද්ගලයෝ සිටිනවද? ඔවුන් ඒකාන්ත වශයෙන්ම ඒ ඒ කර්මයන්ගේ හේතුව කොටගෙන ප්‍රත්‍ය කොටගෙන නැත්නම් කාරණාව කොටගෙන ඔවුන් සුගති හෝ දුගති ගාමී වශයෙන් මේ උත්පත්තියන් තුළ උත්පත්තිය ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. එතකොට මේ ධර්ම කාරණා ටික අධ්‍යයනය කරනකොට අපිට හොඳට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවලින් අපට ලෝකේ යම් කෙනෙක් යම් උපතකට පැමිණෙනවා නම් යම් සුඛ දුක ආදී වශයෙන් යම් වේදනාවක් වින්දනය කරනවා නම් ඒ සඳහා හේතු වන්නා වූ කාරණා පිළිබඳවත් ඒ සඳහා හේතු නොවන්නා වූ කාරණා පිළිබඳවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳ. එතෙන්දී අපි නැවතත් පුටක් මේ කාරණා කෙටියෙන් මතක් කරගමු. අපි කිව්වා සෝතාපන්න පුද්ගලයෙක්, ඒ වාගේ මාරයන් වහන්සේ කෙනෙක්ගේ සිද්ධ වෙන කාරණා සහ සිද්ධ නොවන කාරණා පිළිබඳව අපි විග්‍රහ කරා. පෘථග්ජන සත්වයේගේ සිද්ධ වෙන කාරණා සහ සිද්ධ නොවන කාරණා පිළිබඳව අපි දේශනා කළා. ඒ වගේම සෝතාපන්න පුද්ගලයෙක්ගෙන් කවදාවත් නොවන කාරණා පිළිබඳව ඒ වගේම බුදුරු ලෝකයේ පහළ වෙනවද? කොහොමද පහළ වෙන්නේ? සක්විති රජවරු පහළ වෙන්නේ කොහොමද? ඒ වගේම පුරුෂයෙක්ම සම්මා සම්බුද්ධත්වය අධිගමනය කරන ආකාරයත් ඒ වගේම පුරුෂයෙකුට ආවේනිකව පුරුෂ ආත්ම භාවය තුල ලැබිය හැකි තනතුරු පිළිබඳවත් ස්ත්‍රී ආත්ම භාවය තුළ ලැබිය හැකි තනතුරු පිළිබඳවත් කියන කරුණු කාරණා රාශියක් පිළිබඳව මේ අට්ඨාන පාළියේ යටතේ අප විසින් ඔබට විග්‍රහ කරලා දෙන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්ම කාරණා පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ඔබට ඇති කියලා දැන් අප විසින් කල්පනා කරන ඉදිරියේදී නැත්නම් ඊළඟ ධර්ම දේශනාවෙන් 29 වන ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙනවා පහා සීහනාද සූත්‍රය ඇසුරෙන් සිද්ධ කරන 11 වන ධර්ම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේගේ දස තථාගත බලයන් යටතේ දෙවන තථාගත බලය වන අතීතානාගත පච්චුප්පන්න කම්ම සමාදාන ඥාන සම්පත්තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ 16 ආකාරයකින් ආකාර දෙකකින් 32 ආකාරයකට වර්ගීකරණය කරලා මේ ධර්ම කාරණා දේශනා කරලා තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබට ඊළඟ ධර්ම දේශනාව ඔස්සේ දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා නොම්බර 36B අංකයේ පදිංචි රෝහල පාර වැවතැන්න ලිපිනේ පදිංචි තවලම ගමගේ ලාල් රෝහිත මහතා සහ ආදරණීය ස්වාමි දිනිය වන ප්‍රමීලා හෙටිආරච්චි මහත්මියත් ඒ වගේම දූ දරුවන් වන ටී.ජී. ප්‍රනීත් එරන්දගමගේ මහතා ටී.ජී. මලින්ද රුක්ෂාන් මහතාත් ඒ වගේම දියණිය වන ටී.ජී. මනෝත්යා පංචලී ගමගේ මහත්මියත් ලේලිය වන යොහානි නිමන්තිකා හේරත් යන සීලු දෙනා විසින් විශේෂ අරමුණු විදිහට තබාගෙන තිබෙනවා 2018 8 වෙනි මාසයේ 12 වන දින මේට වසර දෙකක මීට පෙර මේ පරිලෝක සැපත් ලාල් මහතාගේ ආදරණීය පියාණන් වන KD තෝමස් නොහොත් ඇක්මන් උපාසක මහතාටත් 2020 වර්ෂයේ 7 වෙනි මාසයේ 5 වන දින පරිලෝක සැපත් ලාල් මහතාගේ මෑණියන් වහන්සේ වන එච්.ඒ. සෝමාවතී මෑණියන්ටත් පින් අනුමෝදන් කරන්ට. ඒ වාගේම සසරගත මේ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ දේශනා කරන්නා වූ ඔබ අප නමින් මේ පරිලෝක ගියා වූ සියලු සත්වයින්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වාගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. නිවන් සුවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේම මේ ධර්මයේ ශ්‍රවණය කරා වූ ඔබ සියලු දෙනාටත් මෙලොව සියලු යහපත පරලොව වඩ වඩාත් සුගතිගාමීත්වයේ නිවන් සුවේ ප්‍රාර්ථනා කරලා අද දවසේ මේ පින්බර දායකත්වයේ දරනවා ලාල් රෝහිත මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ පින්නතුන්ගේ සත්වාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. ඒ වාගේම ඔබටත් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල ධර්මයන් ඒ වගේම දායකත්වයේ දැරීම ආදී කුසල ධර්මයන් මෙලොව හැම යහපතත් පරලොව වඩ වඩාත් සුගතිකාමීත්වයක් නිවන් සුවය සඳහාත් එක හා සමානව හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති පදහබේ වන්දනෙන් යුතුව විචිත්‍ර රූපවාහිනී ගුවන්විදුලි ධර්මදේශක අතිපූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා එක්කර සිටිනවා අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාව දේශනා කර හේතුව නිසාවෙන්ම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයක්පත් වේවා ඊයේ දිනේ උන්වහන්සේගේ ජන්මදිනය ඔබ වහන්සේට සසුනඹර ආලෝකමත් කරන්නට ශක්තිය ධෛර්යය එවැගේම චිරජීවනය අත්පත් වේවා කියලා අපි පාදහපේ වන්දනෙන් යුතුව පුණ්‍යානුමෝදනා කර සිටිනවා. එසේම අද දවසේ මේ පින්බර වූ දේශනාවට බැරපෙන ඇරවීම සිදු කළේ නොම්බර 36 B රෝහලපාර වැවතැන්න ලිපිණී පදිංචි තවලම ගමකේ ලාල් රෝහිත මහතාත් එතුමන්ගේ ප්‍රිය බින්දවන ප්‍රමිලා හෙටිආරච්චි මහත්මියත් ආදරණීය පුදනුවන් වන ටීජී ප්‍රනීත් එරන්ද ගමගේ සහ ටීජී මලින්ද රුක්ෂාන් යන මහත්වරුන් දියණිය වන ටීජී මනෝද්‍යා පංචලී ගමගේ මෙනවිය සහ ලේලිය වන යොහානී නිමන්තිකා හේරත් මහත්මිය ඇතුළු පිරිස විසින් මීට දෙවසරකට පෙර 2018 වර්ෂයේ 8 වෙනි මාස 12 වෙනි දින මිය පරලොව සැපත් ලාල් රෝහිත මහතාගේ ආදරණීය පියාණන් වන කේඩී තෝමස් නොහොත් ඇක්මන් උපාසක මහතාටත් 2020 වර්ෂයේ ජූලි මාස 5 වෙනි දින මිය පරලොව සැපත් ලාල් රෝහිත මහතාගේ ආදරණීය මෑණියන් වන එච්.ඒ. සෝමාවතී මෑණියන්ටත් මේ කුසලය අනුමෝදන් වෙත්වා. ඔවුන් පතනා බෝධියකින් නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමට මේ කුසලය හේතු වාසනා වේවා. ලාල් රෝහිත මහතා ඇතුළු පවුලේ සැමටත් එසේම ලෝකවාසී ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. මේ කුසල කර්මයේ හේතුවෙන් ලාල් රෝහිත මහතාගේ පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ගේ ජීවිත ආලෝකමත් වේවා. ඔවුන්ගේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. මේ මහා කුසලය හේතුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් වහවහා නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. සද්ධම්මමතෝ සුමදුර ධර්ම දේශනාවට බරපැන ඇරවීම සඳහා පින්වත් ඔබටත් පුළුවනි. කතා කරන්න. 0.71 16යි 44යි 403 දුරකථන අංකයට. ඔබත් ධර්මතානය නම් උතුම් තානයෙන් කුසල් පඩන්නට පින් පෙත් පුරන්නට අත්වැල් පැනගන්න. ඔබට සම්මා සම්බුදු සරණයි. අද සද්ධම්ම මදු නිෂ්පාදනය කළා හසින් ට්‍රාලියන ආරච්චි. තෙරුවන් සරණයි.